දැන් එවනම් අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සද්ධා දිසම්පායන පින්වත්නි අපේ බ්‍රහස්පති දකන ධර්ම දේශනාව අද අනුරාධපුරේ කටකැලියාවේ මේ ස්ථානේ ඉඳලායි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සියලුම දෙනාට පස්සෙලා සාදු කාටපාව නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කාරයේ අත්මේ රම්මේ වාසයෙත් බෞස්තුතේ පපංච විවනේ කෛරා දුක්ඛේ සංගමනානිච අත්තන් වහන්සේ විසින් මේ සිත දීපතිස්නා පාඩයක් ඒක සඳහන් වෙන්නේ ඉස්සත සූත්‍රය කියන එකේ ඒ කියන්නේ අපි මේ වෙලාවේ මේ කාලේ රஷ்யா කියන කෝසල සංගීතයේ ඊගාවට තියෙන සූත්‍රය. එතකොට කොසල් රජතුමා සහ සර්වඥන් වහන්සේ අතර ඇති වෙච්ච ඒ දිවසක් නැත්තම් මාතෘකාවක් තමයි මේ කෝසල සංගීතයට සම්බන්ධ වෙලා තියෙන අපි හැම සූත්‍රයකම මූලික සඳහන් කර ගන්නවා මෙතනත් උත්තර දෙන්නේ සාරවත්යන් වහන්සේ. නමුත් දෙබස යනවා එහාට ඒක නිසා අපිට ඕනේ පුස්තේ ඉතර සිද්ධ ඒකදී කොතරයිතුම අහනවා මේ කත්නකෝ බන්තේ දානං දාතප්ප අවසරයි සර්වඥාන්සේ සත්‍ය ශාස්ත්‍රඥාන්සේ කාඩද දන් දෙන්නේ එතකොට සරුවචනාංශ උත්තර දෙනවා මේ චිත්තං සතිතීති සත්‍තදාත. කාටද හිත පහදින්නේ එතෙට දත්. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට දාන දෙන්න ආයෙ දාතියාග වේද වස්තු මොකක්වත් නැහැ. ඔබට කවුද හිත පහදින්නේ දීපා. ඉතින් මේක ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා කියන්නේ මේකට. අපි තනියක වෙන්නේ මොනවාක්වත් නිසා නෙමෙයි පහිත පහදිතේ කරන්නේ. ඒ නිසා බෙහෙත් කරනවා නම් හිත පහදිත කෙනෙක්ගේ දොස්තර කෙනෙක්ගේ බෙහෙත් දීපා හිත පහදිත බෙහෙතක්. ඒකට හිතෙන් තමයි ඔක්කොම හිතේ. ඒකට බුදුහාමක හොතට ඉඳ තියෙනවා සිත්තම් පටිවිදති සත්ත දානං දක්වා. ඒකවල කාටවත් නැහැ මේ ආත්මචාර්ය ප්‍රේතයක් පාපුත්‍ර තමන් ජීවිතේට දොස්ල ප්‍රතිදීයට පහදී මේ නැත්නම් අපි කියන සසන්න මනසක් ඇති කරන කාර්යය යතින්. ඒ කියන්නේ අපි සාමාන්‍ය පාඩ දෙනවා ඉතින් ඊට පස්සේ අර දෙනකොට මහසන්ත වෙන්නේ ප්‍රතිලගේ හිලවස්තකම දාස්තිකහකට හිලවත්. හැබැයි දාන ප්‍රතියා ඒ කාරණාව දැනගන්න තරම් ඥානවත් වෙනවා. ඒක ලහන මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා මගේ රාජ ප්‍රශ්නයක් අහනවා. තේරෙනවද? මම ඔබතුමාට විශ්වාසයෙන් ඉතින් එතකොට ඔබතුමා මේ පොඩු ටික ගන්නවනේ නැත්නම් ප්‍රදරයන් ඉතින් එනෝ ශස්ති කුමාරේ ඒ කුමාරයාගේ තියෙන්නේ අතිචිත්තයි. ශික්ෂාවක් නැහැ. අපි සාමාන්‍ය පිළිසිට පයි ඒකේට යෝගපත් ශික්ෂාවක්. සිල්පත අකලා තියෙනවා යා දීව අච්චානේ මුත්‍රා සප්පලාට මොන වේකටව බයද? උත්‍රාසී කියන්නේ සත්‍යස්පත් සත්‍යස්මකුත් නැහැ. බය නැහැ. බලයි නැහැ. ඉතින් ඒක නිසා යුද්ධයට යවන්න ඕනේ ආන්න එහෙම කෙනෙක්. ඒක කියලා රජු රජුන්ගේ ආයතන රජුන්ට තේනවද ඉස්සරහට රජුන් තේරෙනවා. ඒ නිසා දාන දෙන්න ඕනේ තමන්ගේ හිත කියට. නමුත් දාන දෙල වැඩි කුසල් සිද්ධ වෙන්නේ කොහෙන්ද කියලා අහනකොට කියන්නේ සීලවන්තේසු ප්‍රතික්ඛාය. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරපු දේ මාත්‍යා කරනද සිහිතයක් නෑ ඒක සිහිතක් එක දිගට කරගෙන ඉන්න බෑ ශික්ෂාවකට ගරු කරන්නේ නැති මිනිසෙක් නම් එයා ගියොත් එයාට මේ අපීරු අච්චම්මි අනුත්‍රාශි අපලයි එන්නේ නැහැ කියන එක තේරුම් ගන්න දාන ප්‍රතියට තියෙනවට ඡාන. ඒක රජුරෝ දැනගන්න ඕනේ මගේ සේනාවට බදව ගන්න කෙනාගා මේ මේ ශිල්ප තියෙනවා. ඉතින් එතන තියෙන ඇත්තටම දාන පිළිගන්න එක්කන තමයි සිල්වන්ත වෙන්න ඕනේ. ඒක තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. නමුත් මම මේ උත්සාහ පෙන්නන්නේ <coughs> මත කරලා පෙන්නට හදන්නේ එහෙම නෑ අතර දාන ජීවිත වෙන ගමන් තමන්ගේ දාන බාරගත්ත කෙනා ප්‍රතික්‍රාහකයා ජීවන්තද නැත්ද කියලා දැනගන්න දාන්නේ ඒසුස්සේ සින්නාන්ත වෙන්නේ නැතෝ මොන මිත්‍රයක් දාලා බැලුවත් ඕන තරම් අහුවෙන්නේ ඉඳී තියෙනවා සිල්ලුතුන් වශයෙන් පිට. ඒක පොතල් රාජ්‍යවෝ පුත්‍රජානන් වහන්සේට තනක ප්‍රයෝගයක් කරා. මේ පුත්‍රජානන් වහන්සේ ඉන්න ඉස්සරේ ඉන්නකම මේ තුන් දෙනෙක් යනවා බොහෝම දින් බලාගෙන සාන්ත සාන්තව රජුව වඳින එකල තියෙනවා ස්වාමීන් වහන්සේ මහත් පක්ෂේ තියෙනවා අපේ රාජ්‍ය හතරක් නැතලා ජනස නිකන් ඔල්පොත ඉනවට. කාලා කියනවා ආතන් වාසේ මොකක්ද කරන්න බෑ මහරජ කොහොම හිතගෙන වන්දනාට. තමන්ගේ රාජ්‍ය හිතයි කිය. ඒ නිසා රජ පැහැදින්න පුළුවන්. දැන් ආතන් වාසේ නොවෙන්දත් පුළුවන්. ඒක කිව්වට පස්සේ පොත රජුරෝ කියනවා මේ ආතන් වාසේලා වශයෙන් මේ අත අචිරොත් වඳිනවා උන්ට මොකද රත්තරන් වඳිනවනේ එතකොට අර මිනිස්සුත් අන්දලා තියෙන්නේ රහතන් වහන්සේලා මේ අන්පාදයේ තියෙන පුදාක් ස්ථාන ඔක්කොම ඔත්තු බලන ස්ථාන. රාජ්‍ය අනුග්‍රහ දීලා රජුරු රට කරලා තියෙන්නේ ඒ වගේ කියන්නේ පින්දපාතික මහා සංඝ රත්නය. ඒගොල්ලෝ රජුරුන්ට ඔත්තු පායි. නිකන් පැට් ලෑන්ඩ් එකනේ. ඒකේ කන්දක් තිබ්බ ගමන් ඈත් පේනවනේ. බලහමුදාවක් වෙනවද කියලා. අතගොල්ලෝ පැය 24 ඇස් දෙක අරගෙන භාවනා කරා. පහකට නේ හතර පැත්තට බැලුම් ගලවල් හතරක් තියෙනවා. ඉතින් ඒව දියුණු වෙනවා කියන්නේ දිගටම තියෙන මොකද රාජ්‍ය අනුග්‍රහයෙන්. ඉතින් ඒකට පිටිපස්සික සංඝයාත් වඩිනවා ඔතේ. ඒක ඇත්ත. හොඳ හොඳ කාට සංඝයාත් වඩිනවා. මොකද කියන්නේ ඕව. ඉතින් ඒව ඇත්තටම ඉතිහාසයයි ආගමයි දෙක එකතු කරලා බලනකොට නැත්තම් ආගමේ ඉතිහාසය කියලා ගත්තෙත් ඇත්තා. ඒක බලනකොට තේරෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ අතිවිශ නිකම්ම නිකම් අත්ලේකන්නේ අත්ලේකන්නේ කරන්නේ ඉතින් අන්න ඒ කටයුත්ත පොතල් රැක්කරෝ දැනගෙන ඉඳි බුදුහාමුදුරන්ට පොතල් රැක්කරෝ කියන වගේ වාචී ප්‍රාර්ථනා කරා. දැක්කේ පාරි දෙපාරක කියන්නේ මේ උඹේ ඔත්තුකාරයෝ කියන්නේ වැස පොතල් රැක්කරෝ වමාරනවා. මේ වගේ ඔත්තුකාරයෝ. ඒක නිසා අපි මේ කතා කරන්නේ දාන මාත්‍රකාව ඇත්තටම උගදෙනෙක් හිතනවා මේ දාණය අපි ඒ මොකද ඡාග පටිනිස්සක මුත්‍ති අනාලයෝ කියලා තමයි අපිට දාණය හඳුන්වන්නේ. ඡාග කියන්නේ ත්‍යා. පටිනිස්ස දාන ත්‍යාග ඊට පස්සේ අන්තිමට පටිනිස්සක් කියන්නේ මුත්‍ති අනාලයෝ. පිටිස්ස අනාලය කියලා කියන්නේ ආලය හැරපෙන. පටිනිස්සක් කියලා කියන්නේ මේක දෙන්න වෙන බව දන්නවා. ඒ හිතින් තමයි ඒක නිසා සාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය මේ වචන හතරමයි නිවන කියන්නේ. නිවන කියන්නේ දානයක්. ඒ කියන්නේ අපේ කාය ජීවිත නිරපේක්ෂ භාවයට දන් දෙන. ත්‍යාග, සාග, මුත්‍ති. ඒ මුත්‍ති කියලා කියන්නේ දාන දෙන පුද්ගලයන් විතරම අතෝදාගෙන ඉන්නවලු. කවුරුරි ආවොත් අතෝදාගන්න ප්‍රමා වෙන්නේ. පයත පක්. ආවද? ආන් මේ වගේ තමයි නිවන් දැකපු කෙනත් ඇසුරු කරන බඩු බාණ්ඩ අත හොදාගෙන ඉන්නේ. ඒකට දැනන්නේ මුත්‍ති. මුදා හැරලා තියෙන්නේ. අර මං වගේ අතහැකරකමට බණ කියන්නේ කිව්වොත් ඒක දානපත. නමුත් නිවන කියන්නේ දාන. ඒක නිසා දානසී දාන කතා හරිස්සෝ. කොනෙක්ට් වල තේ. ඒ බුදුහාමුදුරු දන්නවා එයා ඒක තිකේ අහිතින්නේ ඇඟිල්ලෙන් අල්ලගෙන සීලේස්නාගේ නැති මේ දැන් මේ කතාව කියන්නේ සීලේස්නා කියන්නේ සමාධියට හේතුව පච්චාස මේ සූත්‍රය ඉවර වෙනකොට ඔය කියන සමාධි ප්‍රශ්න දෙකට පෙත් ඉතින් අන්න ඒ බුදුහාමරගේ තුනේ දේශනා විලාසය ඒක නම් මම දන්නේ නැහැ ඒක හිතා ගන්න අවශ්‍ය. ඔය අක්තිර මොන ইনফෝමේෂන් ටෙක්නොලොජි ගත්තා තාක්ෂණික ටෙක්නොලොජි ගත්තා එකක්වත් ඔය කියන ශික්ෂාව නැහැ. නෝ ශික්ෂාවේ සාමාන්‍ය සූත්‍රයක පාව මේක ගැප් කරලා තියලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් දවස් දවස් එකම සූත්‍රය ඇහුවත් දවස් දවස් අපිට පතනවාට පස්සේ අපි දවස් දවස් තියෙන්නේ ඒ නිසා අර විදියට මොන මොන කුලෙන් ආවත් කමන්නේ හොඳට ශිල්පේ දාන්න ඒ වගේම බය වෙන්නේ නැතුව පලා යන්නේ නැති අශික්ෂිත නැති කෘතාස්ත වෙච්ච අත්ත යෝගය විතරම යෙකිලමයි ඉන්නේ. කිසි වෙලාවක කරාරින්නේ නැහැ. ඒ වගේම ශිල්පේ වෙයි. අන්න එහෙම කෙනා එක්ක යුද්ධ කරන්න ලේසි. එහෙම නැති කෙනා ඇවිල්ලා යුද හමුදාවට බැඳුනත් උස්විච්ච හමුදාවේ හිටියත් රජුවන්ට බරක් විතරයි. පොඩි උනත් කමක් නැහැ. ශික්ෂා ගරුකරක් ඔය පරිලා ක්‍රමයට හරි තියනවා. ඕක ලංකාවේ අත්ින්දා ඔය සිවිච්ච විදුති. ඉතින් කෙසේ නමුත් මේ විදිහට රජුවන්ගේ විස්තරේ නැත්නම් ආචාර්යවන්ගේ හිත අරගත්ත බුදුජාන් වහන්සේ ඊට පස්සේ දිගින් දිගටම යම් කිසි කෙනෙක් සමනොත් දානයක් දෙන ගමන් දානේ ලබන කෙනාගේ සීලයේ තියෙනවද කියලා බලන්න නම් ඒ කෙනා ගාව ශික්ෂිත භාගයක් තියෙනවා. ඒ කියන්නේ සීලෙත්. දානේ කියන්නේ සීමාවක්. ඒකට ඉතින් අන්න පානම් කරක්වත් නම් මාලා රස පිළිපනා විතර කෑපතිස්ම දේශප පිළිතින් සාමාන්‍ය කර කර සිටින සත්ව මාර්ගයක් නතර කරන කිච්ච කර කර හිටියන යම් අන්‍ය දේ බාර ගන්න පුරකම් කරන ගැතිය ඒක කර කර හිටියන යම් පාක්ෂිකකාර <laughs> කර කර හිටියන කටේතුලේ ගෑවේ නැති විශ්ව ගොරු තේනම් ඉස්සතර පරිසස්ත කතා කරද්දී ඒක කියක්වත් කියන්නේ දෙවි පාක්ෂයක් නැහැ ඉතින් ඒක හරි ලේසි ඒක අර වගේ දසදහස් ගුණයක් අසීමිත කුසල් සිතේ. නමුත් පිටු කෙලෙන්නේ අර ගන්න කෙනා දන්නෝ දැක්වි පන්ති කියලා බලනවා කියන අර ආමිෂ වස්තු පූජා කරන එක තමයි. නමුත් ඒකේ එහාට ගියාම තමන් කීලක පිළිතලා දානයක් දෙනවා කියන තැනට ගෙනියන්නේ දානේ ලබන පිටි ගැනීමක් නැතර තියෙන්නේ. ඔත් ඒක 30ක් ප්‍රත්‍යක්ෂණය කළ හැකන තමන්ට සිල්වන්ත වෙන්න පුළුවන්. තමන්ට සිල්වන්ත වෙන්න දාහනේ බාර ගන්න එක්කනාදී අනුශාසනාදී මේක ගැප්. දාන සූත්‍රයට බෑ සිල්වත් විදිහට කරගන්න. එවැනි දෙයක් තේරුම් ගන්න දානපතියක් කරගන්න. ඒව මේ බුදුහාමුදුරුවෝ කොටසක් අතර ඇති කරගත්ත සම්ප්‍රදාය තමයි යථාර්ථයේ අවුරුදු 2600 කට පස්සේ කරගෙන අතර ගායකයා රජු දානපතිය ධර්මරාජ බුදුහාමුදුරුවෝ ඒ නිසා අපි පිළිගන්න. අපි දැන් ඒක අර පොඩ්ඩම වැලිතලපත් වුණා වගේ අපි දැන් කරගෙන ගියාට එදා මේවට ආදර්ශ පිළිගන්න. ඊට පස්සේ මේ සීනාසන පූජාවනේ පස්ස පූජාව කිව්වාම ඉතින් ඒකදී මේ විද්‍යාඥාත් දේශනා කරනවා ආහාර දුන්නොත් බලය ලැබෙනවා වස්තු දුන්නොත් වර්ණය ලැබෙනවා යාන වාහන දෞකේරුවොත් Tamanta ගම පහසුකම් දෙක ලැබෙනවා මේ ඔක්කොම ලැබෙනවා සේනාසනට. සත්‍යත්ත දානත් දෙක. ඉතින් සේනාසන පූජාව කරගන්න හම්බ වෙන්නේ නැහැ කට. ඒක ඒක ඒක අපි සාමාන්‍යයෙන් හාස්කමේ කිසිත් වැඩියාම ඒ හම්බවන්නේ ඒ වෙලාවට අර සේනාසනට පූජා කරනවා. කරන ස්වාමීන් වහන්සේ මේ අපේ ඉන්නකට වඩින්න මේ ඉන්න ටිකට අපේ සේනාසනය සංඝාවාසයක් විදිහට ප්‍රතිස්ථාපන කරනවා. ඒකත් එක විදිහක පෙරළුවක් තමයි. ඊට පස්සේ සේනාසනය පූජා කරලා පස්සේ ඒ හාමුදුරන්ට ඉතින් ප්‍රතිපත්තක් තාපත්තක් සුවහක් කියලා තියෙනවා. ඉතින් ඒක කියලා දෙන්න බෑ. එතන කියලා තේරුම් අරගන්න බෑ. සතක් භාවනාවට නැත්නම් මේ හාමුදුරු කෙනෙකුට ඇයි මේ සේනාසනයක් මෙච්චර වශින්නේ කියලා තේරෙන්නේ විවිධකේ ගරු කරන මනසෙකුට. එහෙම නැතුව තමයි නිතරම පාටි යන ස්ට්‍රිප් යන කය කොසම් ගන්න කෙනෙකුට හාමුදුරු කෙනෙකුට මේ අනිකුත් ආංශ වස්තුවේ සේනාසනයේ වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද ඒක තමයි පටිසල්ලානාරාමත්තන් කියලා පිළිසලන ලැබෙන්නේ විවේකේ. ඒ විවේක පූජාවක් කරන්න තමන් විවේකයේ අගය කරන කෙනෙක් වෙන්න බෑ. ඒක ඉගෙන ගන්න අපි සංසාරේ කොච්චර කල් මේ වගේ වැඩ කරගෙන යන්න ඇද්ද? එහෙම නැත්නම් එහෙම නොවුනොත් අපි ආහාර පාන විතරක් ඉතින් දස තාස්තුවක් තියෙනවා. ඉතින් ඒ මම අර ඉස්සරහින් ඉතිපස්සේ ආ සාතාවේ තියෙන්නේ කාර්යයේ අස්තමේ රක් පණිය වූ ආශ්‍රමයක් කර. ඒ කියන්නේ මෙතන රමණීය කියලා කියන්නේ මනසිනවන්නේ කාන්තාද නෙවෙයි. ඒ විවේක සේනාසනයක් හොයන්න ඔය ධර්මනිසං යාමතුරු ලංකාවේ වාහනයක් කරන අවුරුදු 5ක් 7ක් සංකල්ප පුරාම ඉතල. හොයලා හොයලා හොයලා මචං එක තැනකට ගිහිල්ලා තිනවා එතන හොඳයි කියලා හිතලා ඒක කියලා කියනවා මම මේකට ඉදිරියට කරාලේකත් පාඩුවක් අක්කපා මම කැපෙන ඉතිපා ඒකත් තමයි ඊපස්සේ තමයි ඔය ගෝකලන් හොයාගත්තේ ඒක නිසා මේක හොයනකොට පනාපිසි මහත්ය නැටුවනේ නෙපිලා මෙහිදම හොයනකොට ඒ සිත්තලත් ඉතින් දිගට මේ අදා කරන්නේ මෙහෙම දෙයක් තියෙනවා. අන්න ඒ ටික තමයි දායකයි. අර ආත්පත්තික පොසිටික යාචන ටික දෙන එක දෙවි. මේක කොහොමද කරන්නේ? යන්න ඒකට සුරජ්ජරෝ හරවගෙන යන එක තමයි මේ පුදුජානනාංශේ කරන්නේ. පුදුජානනාංශේ නිවි ප්‍රශ්නේ අහන්නේ. අහන්නේ කොසල් රජුරෝ මා ස්වාමීන් වහන්සේ කාට දාන දුන්නොත් වටින්නේ. තමයි කැමති කෙනෙකුට Taman හිත ගිය තැනකට දාන්න. ඒ කතාව බුදුහාමුදුරුවෝ කියනවා ඒක කොහොම සීරුවෙන් කරන්න ඕන එකක්. ඒක නිසා සිල්ලොත්ට දාන්න. ඊට පස්සේ දැන් නොකිය කියනවා සිල්ලතා කවුද නැති කෙනා කවුද කියලා දැනගන්න තමයි සිල්ලතා. සිල්ලතාගේ ගතිය තමයි ඒ මේ ජීවිතයේ ජීව නිවන කියන එක නම් නිතරම විවේකයක් තමයි කැපෙන්නේ. සීලය රකින්න ලේසි එකට. ඉතින් ඒක අද මම අපි ඉපදිච්ච ලෝකේ දැන් අවුරුදු දශක හතරක් විතර දැන් මේක වැඩි වෙන යනවා. ඒ මොකද අපි අපේ අමරදාසාවට වැඩි අත්තකලා සංස්කරණකට වැඩි යම් ප්‍රමාණයකට ආමිෂය අතින් සෑහෙන තැනකට ඇවිත්. එනකොට පේනවා ආමිෂය ආම්පිච්ච හුඟ දෙනෙක් නානාත්මකාර වැඩි පුත්තුලක් වෙලා විනාශකට දත්පත් තමක්වත් පවුලක්වත් කොට ගන්න බැරි තත්ත්වෙක ඉතිච්ච. මේ අක්හාපිට අස්පනාපිට. එතකොට Tamanට තේරෙනවා මේ වස්තු හම්බ කරාට වැඩක් නැහැ. මේකට වෙන මොකක්දෝ ධර්ම ආරක්ෂාවක්. මේකට වෙන මොකක්දෝ ස්වභාවික ආරක්ෂාවක්. අන්න ඒක කොහොමද ගන්න? එතකොට සත්පුරුෂයා යෝගාවචරයා භික්ෂුව තමයි පූර්වාදර්ශ පෙන්නේ. මම කියන්නේ අද ලංකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා සත්පුරුෂයෝ නැත්නම් යෝගාවචරෝ කියන එක එච්චර සුලභයි. එතින්දි ඒ කෙනාගේ සීලය තමයි දැනගන්න ඕනේ එයා අලුතින් ඉපදිච්ච කෙනෙක් නෙවෙයි මං වගේම කෙනෙක් කොහොම හරි සීලයක් රැකගෙන ජීවත් වෙනවා මොනවද එයාගේ මයින්ඩ් සෙට් එක මොකද්ද එයාගේ දෘෂ්ටිය මොන වගේ දෙයකට සූදානම් වෙන්ද මේ ගත කරන්නේ ඔතනදී තමයි ඔය උදේකලාප්තික එවත් අභිවේකයේ කියේක එහෙම නැත්නම් ආරණ්‍ය වනපන්ත සේනාසන කියන එක අගය කරලා තියෙනවා. ඒ කියන්නේ ආය අපි වනචරද. ශිෂ්ටාචාර වෙනවා කියලා ගමට යනවා ගමෙන් නියම් ගමට යනවා නියම් ගමෙන් නගරයට යනවා නගරෙන් අච්චිට රාජ්‍යයට යනවා යත් යන්ත යන්ත යන්න විලෝපන වෙනවා ආපව කර කියලා ගමට එනකොට චක්‍රය අනිත් පැත්තට යනවා ඒකෙන් කියන්නේ අපි ආදිවාසීන් වෙන්න හදනවා වනතර වෙන්න හදනවා කියන එක නෙවෙයි කියන්නේ මේ රාම්‍ය සුරම්‍ය සුප කියන මාලිකා තුන අතහැරලා සිතාර්ථ කුමාරයා ගියේ කැලේකට අන්නේ ගමන ඒකෙම ඉපද වෙන්න ඕනේ නෑ. මේක ඉඳගෙන තේරුම් ගන්න නම් සෑහෙන සෑහෙන සම්මාදිට්ඨිය ගත කෙනෙක් ඉන්න. හැබැයි ඒකේ තියෙන එක බරපතල අවාසනාවන්ත දෙයක්. ඒ සම්මාදිට්ඨිය මේ ජීවිතය ඇති කර ගන්න බෑ. ඒක ලබවපත්. ඒකට අපි තටමැහුවට කාට හරි දෙන්නම් කියලා හෝ උගන්වන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් කියන්න එපා අපිට මේකට බීජ පෙර කරගන්න පුළුවන් කියලා. සම්මා දිට්ඨිය කියන එක උප්පේජ ගත පුඤ්ඤතාත් එක්ක එන එකක්. හැබැයි කාය ළඟද තියෙන්නේ නැද්ද කියලා දැනගන්න බෑ. වැඩක් කරගෙන යනකොට සමස්තක්ෂත්‍ය කුල වෙනවා, ප්‍රාහ්මණ කුල වෙනවා, වෛශ්‍ය වෙනවා, ශුත්‍ර වෙනවා ඌ ඇදලා එනවා. එනකොට රජුරෝ දැනගන්න මේක ශිල්ප දන්න, ඒ වගේම කෘතහස්ත ශිල්පයක් කරලා දෙන්න පුළුවන් එකේ මේක වටිනවා සේනාත්මක පිටුකෙනාට පාරක්. ඒක බුදුහාමුදුරුවෝ අතරේ තියෙන නැත්නම් සේනා සේනා බලසේනායක තුන රජුරෝ සේනාපති අතර තීර්ථක ගුණයක්. ඒකෙදි මේ වංශේ කුලිය වැදගත් නෑ. මේ මිනිස්සයා ඒ වෙනකොට ශික්ෂිතද? මොකයි ශිල්පයක් දක්. එහෙම නැත්නම් කතහත් කෘතහස්ත කෙනෙක් වෙන්න. කර පුරුදු කර අතහුරු කරගත්ත කෙනෙක් වෙන්න. යන අත්ත යෝගෝ. එකක් කියලා තුනට පස්සේ මේ ශික්ෂා හැමදාම කරපන් කියලා යෝග කර්ම නැත්නම් සත්‍යාත්ත්‍යයන්සේ දැනගන්නවා. අට්ඨුපාසතෝ කියලා කියන්නේ ඉඳලා ඉඳලා ශිල්ප පෙන්නලා කියනදත් ආන්න මේක නා තේරුම් ගන්නවා කියන එක ඒ යුදහමදාට ඇවිල්ලා අන්තිම හොරේ අම්බ හොරේ සේනාපතිකවල මට යුද්ධ ශාස්ත්‍රය දන්නවා මට බුදුහාම උදව් කරන්න පුළුවන් රටේ හොරෙක් කියලා. ඒළු හොරෙක් කොහොමද කරන්නේ? නෑ පිස්තල මට නිල ඇඳුමක්. මට දෙන්නේ කොල්ල බැක් එක ගාලා අරින්න කරලා ඉතින් රබෙන්සි යුද්ධයක් ඇවිල්ලා දැන් අල්ලපු විතර අල්ලපු විරුද්ධ හමුදාවේ කට්ටිය එහා පැත්තේ කඳුරුලා කරීත්. මේක මේ පැත්තේ මිල ඇඳුම් ගන්න මේක තිබිලි. මූ කරපු දේ අර එහා පැත්තේ ඉන්න හමුදාපතිගේ බෙඩ්ෂීට් පොරවන් කරලා ගෙනල්ලා තිබ්බලු නැත්තේ. කියලා ගොන පස්සේ දැන් අත ෆුල් හමුදාවල දාගෙන තියෙන ඔය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙටිසිප්ප වගේ බෙඩ්ෂීට් එක උස්සක්. හස්ති ඊට පස්සේ මේ හමුදාපති එක්කලා යවතර කියන්නේ කියලා අපි ළඟ බෙඩ්ෂීට් එක තියෙනවා දෙන්නක් කියලා. අර හමුදාපතිර රට උත්තර නැහැ කාට නිය මේවා දුන්නත් දැන් මයිලක මෙච්චර 24 hours surveillance දාලා තියෙනවා පස්සේ මෝටර් සෝකල ගිහිල්ලා තියෙන්නේ ඒක. කිව්වේ නැහැ. ඊට පස්සේ ඌ කැම්ප් එකේ ඉන්න ඒ කාමරේ වටතිර වලින් තිරයක් උස්සා. දෙක උස්සනොත් අතකොළු පරාතයි. යුද්ධ කිරුවේ නැති. ඉස්සෙ අපි බඩු අපි ගාව තියෙන ඊළ දෙකක්. මේ අමු හොරෙක්. යුද්ධ කරන්න ඉස්සෙල්ලා යුතේ. මොන හරි දාලා ශිල්පයක් දන්නවනම් ශිල්පේ හොඳ නරකකම තේරෙන්නේ වැඩි. ඒක තේරුම් ගන්න නැතුව අපි විනාශය කුලවන්තද ධනවත්ද ශාස්ත්‍රීය කුලයේද බ්‍රාහ්මණ කුලයේද කියලා හොයනවා මිසක් එදත් රජ්ජුරුවත් පිළිගන්නවා යම් කෙනෙක් වෙන සික්කිතනම් කුසහස්තනම් අත්ථ යෝගෝනම් වැඩක් කරන්න පුරුදු මේ ශිල්ප දක්කලා තියෙනවනම් එහෙම සිදු වාස්තු කුල ભેද බලන්න ඉස්සෙල්ලා යුක්තිති යුක්තිදී කොයි දෙයක් කැපයිනේ ඊට සමානව ඇති තියෙන විපස්සනාත් විපස්සනාත් ඕනම දෙයක් අත්. ඉතින් විපස්සනා කරපු කෙනෙකුට මිසක් දානයක් දෙන්නේ කොහොමද? සීලයක් රකින්නේ කොහොමද? සමාධියක් වඩන්නේ මොනවටද? මොකද්ද විපස්සනාව කියන එකවත් තේරුම් ගන්න නැති වුණොත් ඒකයි මම ඉස්සලා කිව්වේ ඒක ඇත්තටම ක්‍රියාත්මක කෙනා. ඉතින් එතකොට අපි ඒක නැති කෙනා පහස් කරලා බිම දාලා පාගලා සොට නැහැ මට විතරයි තියෙන්නේ කියන එක නෙවෙයි කියන්නේ. ඒගොල්ලන්ට ඒක කියලා දෙන්න ඕනේ. හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ප්‍රතිඵල 100ට දාන හුඟක් අඩු. වෙහෙස නැතුව කියලා දෙන්න. මොකද මේ ආත්මෙදී එයා මේ ජීවිත පරිවර්තන ඇති කරගන්නේ. ඒ ඇති කර ගැනීම සඳහා එයා කරන හැමදේම තකතිරුපත් කරනවා. නෝ දිගට කරනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට ඔය අත්ත යෝගෝ කියන පදයෙන් අල්ලන්න පුළුවන්. එයා ඒ දේ කරගෙන යන්න හැකියාවක් තියෙනවා නම් ඌට උගේ ෘත්තිකං අවෘත්තිකං පෞරුෂත්ව ලක්ෂණ වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කර ගැනීම කැමැත්ත ඇති වෙයි. එන ඇති වෙන ඇති වෙන ඇති තරම් තරම් යන්න එපා. එතකොට අනුන්ගේ චීස් වලට ඇඟිලි ගහනවා. මම වෙනස් කරන්න යන්නේ කියලා කිව්වොත් කවුරක්වත් කැමති නැහැ. මේ ශාස්ත්‍රණ පොඩි හිතක් තියෙනවා කරන ඵලයන් වා ආනිසංස තියෙනවා මොනවද ආනිසංස නැහැ. ඉතින් කරලා බලපංකෝ පස්සේ ආනිසංස තේරෙද්දී පරගාන කරේ. මොකද ඒ මිනිස්සු ඉල්ලුම සැපේන වැඩ කරන්නේ. විපස්සනා කරන කෙනාට ඉල්ලුම සැපේ. මේක දුන්නොත් මේක ලැබෙනවා කියන ගණිත දෙනුවක් එතන නැහැ. එයා දන්නවා මේ සාධනයක් හම්බෙච්ච වෙලාවේදී ඔය අනම්මනම් බල බල ඉඳකොම් වැඩේ කරගන්න. කවුරු හරි කමන්නේ ඉතිරිපත් වෙච්ච මනසට කරන පරයන් කියන මනුස්සයාට අත්ත යෝගෙ. අත්යෝ කියවන් යමක් කිව්වහම එයාට ඒක විකට යෝග කර්ම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා දුන්නු ශිල්ප කරගෙන යන්න පුළුවන්. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ සතතාත්‍ය. අපිට යම් වෙලාවක අපේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕන නම් සද්ධාය කිරියාවේ සම්පාදේති, සක්කච්ඡ කිරියාවේ සම්පාදේති, සාතච්ඡ ක්‍රියාවේ සම්පාදේති කියලා එයා ticketෝම මොනවා වුණත් සත්‍තාව කඩා ගන්න නැතුව ticket කරගෙන යනවා. සක්කච්ඡකාරී කියලා කියන්නේ කරන දේ දෝතිම කර. පමතින් වැඩ කරන්න යන්නේ දෙතිස් ඇවරනේ. සාතච්ඡකාරී කියලා කියන්නේ නිතිපතා කර. ඒකත් දෙයියොත් බය. ඒක සතසර්පයත් බය. සුඛහදස් නැත් බය. ඉතින් ඒකයි එක දිගට යෝග කර්ම කරන කෙනා ඒක තමයි දානයක් දෙනකොට උනත් කාට හරි දාන්නේ දීපන්. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඔබට හොඳයි කියන මාස්ටර් දාන දීපන්. හැබැයි අපිට ප්‍රශ්නයක් මතුවෙනවා කාට දුන්නොත් වඩා ආනිසංස ඒක ඒක සම්පජාය. ඥානගතක. ඉතින් ඒක නැතුව දාන දෙන්න පුළුවන්. හැබැයි දාන දෙන්න යන කෙනාට ඒක සාර්ථක වෙනකොට එන ඊගා ප්‍රශ්නේ තමයි නැත්නම් අනිවාර්යයෙන්ම වෙනවා කාට දුන්නොත් වැඩි ආනිසංස ලැබෙන්නේ. ඥානපතියට විතරයි ඈත පේන්නේ. අනිත් කෙනාට හොරකම් කරන මනුස්සයාට කඩා වඩා ගන්න කෙනාට ඒක පේන්නේ නැහැ. ඥාන උදේට තුනට පස්සේ අර කෙනෙකුට පයත පානේ යොමේ යාච යෝගෝ ආදි විදිහට අර තේම මේ මෙහෙම කරගෙන යනකොට කාර් කීමෙන්ද වැඩි ආනිසංස තියෙනවා. ආනිසංස දෙකක් තියෙනවානේ. එකක් මේ ලෝක වශයෙන් ලැබෙන මා ආමිෂානිසංස අනිතික ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස. ආන්නේ දෙකෙන් කාටද වැඩියෙන් ආනිසංස ලැබෙන්නේ කියලා දැනගන්න එයා ගාව තියෙන්න ඕනේ ඒ මයින්ඩ් සෙට් එක. එයා ළඟ තියෙන්න ඕනේ ඒ සම්මා දිට්ඨිය. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දාපු වචන තමයි සූදානම් සති. මේක දිගට කරගෙන යන්න. දැන් බලන්න කොයි ඉදමේ පුරවත හොඳට ආනිසංස පළපොරොද ලැබෙයි. හැබැයි ආනිසංස අඩු කුඹර නතර කරන්න එපා. ආනිසංස නැති කුඹර නතර කරන්නත් එපා. ඉස්සල්ලාම අවධානය යොදන් ඊට පස්සේ සතු කුඹුරු. සතු කුඹුරු ඉතුරුනාට පස්සේ කන්නේ වෙලා තියෙනවනම් හරක් එකේ ඉන්නවනම් නගුල තියෙනවනම් ඊගාල් කුඹුර හපා. වැඩ කරපේ. ඒක එච්චර ආනිසංස දෙන්නේ. මේ දෙකමත් කළ වෙලා තියෙනනම් නිසරු කුපුරක් තමයි. ඒ විදිහට කරනකොට විතර වර්ග ભેදයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රොස්. ඔබ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් විතරක් වැඩිපුර සලකනවා. අනිත් මිනිසුන්ට සලකන්නේ අනිත් ඉස්තිකයන්ට දොස් කියනවා. ඒක කියන්නේ මේ සාතු කුඹර තමයි වපුරන්නේ. අර කුඹර වපුරලා වෙලා තිබුණත් මම ඊගා කුඹරත් වපුරනවා. ඒකල තියෙන තුරා නිසරු කුඹරත් වපුරනවා. හැබැයි මේ සාරු කුඹර වපුරන තමයි මට සාරු ප්‍රඥානේ තියෙන්නේ. ඒක දාන ප්‍රතියට සම්බන්ධ වෙන හැටි තමයි මේ තියෙන්නේ. ඒ නිසා කාර්යයේ අස්සමේ රකේ. සමනියෝ ආශ්‍රම කරන්නේ වාසයෙත් බෞසුතේ. ඒකට බෞසුතයන් ගෙනල්ලා නතර කරනවා. ඒක තමයි දැන් අත්තර වීදක් දහතු පිටේ මේ කාට මොන ඇටේද පැල කරන්න මොන පිටර වීද කරන්න කැතිච්ච දෙකට වෙච්ච ඇගිතිහල් වපුරලා වැඩ නෑ ඒකට හොඳ පිටර වී වපුරක් ඒක දැනගන්න Taman දැනගන්න එපා මේ කවුද මේ බහුසුතේයි කිය. කවුද සත්පුරුෂයයි කිය. ඒක දැනගන්න මොන මිනිහක්වත් ලෝකේ නෑ. මම හැමතැනම ඇවිදිනවනේ. මම බලනවා මීටරයක් ගාලා කුත්තු කරලා ආල් පනින්න වගේ ඇනලා ගන්න පුළුවන්ද කියලා බලන්න. මිනිහක්වත් නෑ. වැරදුනොත් වැරදුනා. හරි ගියොත් හරි ගියා. තමන් අතේ මේ කියපි. මට හරියනවා වැඩි දෙයක්. ඉස්සරහට වැරදුනා. දැන් මොකක්ද එකක් කියලා තියෙන සාහන ගහණේ කාටි. ඒක මම දන්නේ ඒ දැන් ඉති වයසට යනකොට වෙච්ච දෙයක් වෙන්නේ නැති. ඉතින් ඒක නිසා කරලා බලනකොට එයාට තේරෙනවා බෞද්ධය කවුද? මම ඉතල පොත් කියවන්න ගත්තාම පුතු අම්මේ කියලා තියෙන පොත් එක. මොකද විද්‍යාවට ගැළපෙන හිතනාසුළු මම ඉගෙන ගන්න ඕන විෂයන් සුදු විදිහට කියුවා. ඒක බලන බලන යනකොට මේ මිනිස්සු මෙච්චර සීල කියලා මම කවදාකවත් සීලයක් රැකලා නැහැ කවදාකවත් දානයක්වත් තියන්නේ නැහැ සික්කු බෝධි මට පයින්නවා පොති ස්වාමීන් වහන්සේ සම්පූර්ණ උඹයි කියුනේ මම ඇති වැඩන්නේ ඔය ඔය පොත් කියන එක එක්කත් පණ දාන දෙන්න ඉස්සා සිල්ලා කිච්චි මොකද ලංකාවේ ඇති වෙන්න කෝණි ගණන් ඉන්නවනේ දන් දෙන්න සිල්ලා කියන එක එකකවත් මේ ඔය පොතක් කියත්තෑ මේ දැර දැනුවක් නැහැ ඉතින් රටේ ඇති ඒත් ඔය බණ ගැළපේ මේ රට ඔය බණ කියත්තා මේ රටේ බණස්පන් දාන දුක්තිය සිල්ලා කින්ද ඔය පොත් තියෙන ඔය විශේෂත්ම දක්ෂකෙක් පස්සේ ඒකත් මට කල්පනා වුණා අපේ රටට කියන්නේ දන් දෙන සිල් ලකින අයට ගැලපෙත්තා. අරරේ ගිහිල්ලා කියන උන්ට මහා ලොකු ඥානයක් තියෙනවා. ඥාන සිල්ලේක තියෙනවා. ඉතින් ඒ නිසා මේ භෞතිකය තෝරගන්නවා කියනකොට මම බැලුවා පස්සේ අපේ භෞතිකත්වය හැම එකේම නමෝ බුද්ධහයි කියලා වටක්. අර පොතක ඉන්නේ ලියන මේසි බුදු කෙනෙක් ලෝකෙට දෙන බව තාක්ෂණය. බුද්ධාම කියන විෂය ලෝකේ තියෙන විෂයක් කියලා තාක්ෂණය. ඉතින් ඉන්ජින්නත් මොකද්ද ඥානයක් තියෙන එක පාඩකල හලකන්න එපා. නමුත් දානෙවත් සීලවත් නැහැ. මේක සීලෙක මොකක්ද දන්නවද? දාන කියලා කියන්නේ සීලෙන්නේ මේ බයලජි එක. මොකක්වත් නැහැ. බයලජි එක නෑ. නරක වෙන්නේ ඉන්නේ. නරක වෙන්නේ ඉන්නේ. බයලජි දන්නේ. දැන් අපේ වෙලාව තියෙන ඕනකට වැඩි බයලජි අනවශ්‍ය දෙයක බයලජි කියන්නේ ඌටත් තමයි බෞද්ධත්වය කවුද වෙන්නේ තේරුණා. ඒක ආරම්භයක් කරනවා කියන එක වගේම නැත්තම් හાર્ඩ්වෙයාර් එක ගත්තට සොෆ්ට්වෙයාර් එක තියෙන බය. ඉත පවර්ෆුල් කම්පියුටර් ගත්තට ඒකයි සොෆ්ට්වෙයාර් නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ අසාධිපති වගේ එකක් කරන්න ගිහිල්ලා මහරජවරු කොයි තරම් ඒ කාලේ අපි හිතන අය මේක විදිහේ සාහසනා කියලා සුත්තවන්ත ඉන්න ඇති. ඒක නිසා වෙන්නේ නැති මම වෙන්නේ ඇති. ඒක රජුරෝත් ඒක තේරුම් අරගෙන දැන් මේ මහසෙන් රජුරෝයි එයාගේ සේනාපති එක්ක විශාල යුද්ධයක් ගියානේ. ඒ යුද්ධෙදී මහසෙන් රජුරෝ මේ මහායාන පුත්‍රයෝ අපේ කිරියයි. අපගේ සත්මහල් පාසාදයක් හැදුවේ. මේ වගේ කැඩිච්ච කණු තියෙනවා. දැන් ඉංජිනේර්ස්ලා බලලා කියනවා ඒ කණුවක් මේ වගේ හතරක් විතරක් දැන් කරන ගලින් හදලා තියෙන්නේ. සත්මහල් ප්‍රාසාදයක බේස්මන්ට් එකේ. දැන් බේස්මන්ට් එක විතරක් තියෙනවා. ඒකට ගහලා තියෙන්නේ ග්ලේස් කරපු උළු ඉරානයෙන් ගෙනල්ලා තියෙනවා. දාලා බිමට අල්ලලා තියෙන පිංගම් gadol ඒ තරම් ඒ කාලේ තිබුණේ නැහැ නේ අද වගේ ඔය tile floor tile wall tile it's will සිංහලෙන් ගෙනත් ඒ ඒ ස්විමින් pool එක දැනට ඔලිම්පික් හද ස්විමින් pool එකේ හත් ගුණයක් ලොකු. මේ පැත්තේ ඉන්න එක නෑ එහා පැත්තට පෙයි. මුළු අනුරාධපුර නගරෙම වතුර ඔක්කොම මේකට තමයි යන්නේ. මේක මහවැලි ගඟත් එක්ක සින්ක්‍රොනයිස් වෙනවා. ඒ වගේ දේවල් කරන්න પરම්පරාවක් කීයක් යන්නේ. ඒක නිසා අපි දැන් දක්ෂපාසල ඉන්න කෙනෙක් කියනවා එයා කියනවා ඒ නිසා තමයිලු ලෝකයේ ගුරුත්වාකර්ෂණය මාත්‍රාත් ප්‍රලාපේ අඩු. ගුරුත්වාකර්ෂණ අඩු කලක් දෙකයි තියෙන්නේ. ට්‍රයැන්ගල් එක තියෙනවා හරි මේ ඇමරිකාට මෙහා පැත්තේ මේ බර්මුඩා ට්‍රයැන්ගල්. ඒකේ ආසන්තර ඉදපු ගන්න නැති. නැව පිටින් නැති. මේ ලංකාවෙත් ඒ වගේ අතුම ග්‍රැවිටි එක ඔක්කොම සමෝච්ච දෙකක් හැපිලා යනවා මිසක් එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒ එක්කෙනෙක් කියන එක ප්‍රකාශ කරා අපේ කොන්ෆරන්ස් එකේ අන්තිම ටෝක් එක දීලා ලංකාවේ වගේ උත්සාහකක්ෂණ අඩු තණ්හාව අඩු පරිසරයකට එන්න හේතුව භාවනා කරන රහතන් වහන්සේලා වැඩි. එහෙම නැතුව මේක බලලා තියෙන්නේ කිලෝමීටර් 700කට උඩ ඉඳලා මේ අරගත්ත මිෂන්. අතුම ග්‍රැවිටි තියෙන්නේ ලංකාවේ ලංකාවේ පැත්තට කිච් වෙන්න ඒ ප්‍රදේශෙක තියෙනවා. හේතුව භාවනා කරපුවා. ඉතින් ඒ නිසා පේන භාව ඒ වගේ තැන්වල භාවනා මධ්‍යස්ථාන හදන එකත් ඒ වගේ තැන්වල හදන්න සත්පුරුෂයන් සහ සත්පුරුෂයන් ආකර්ෂණය වෙන්නත් හේතුව සත්පුරුෂය. සත්පුරුෂයන්ගේ තියෙන විශේෂ ආකර්ෂණ නිසා ඉතින් එනකොට නිදහසක් තියෙනවා. විවිධකත් තියෙනවා මිනිස්සු හිතනවා මෙතන ආයෝජනය කරන්න. ඒකේ එක පරපරාවකින් එක්කෙනෙක්ගේ ඥාණයෙන් එන එකක් නෙවෙයි. ඒවාට සුද්ධ විවි, රිෆයින් විවි, රිෆයින් විවි එන ඥාන ඉතින් ඒ වගේ ලංකාවේ අපිට තියෙන ඒ දෑවැද්ද ඒ කියන්නේ මේ ලේව ලේවල තියෙන අපේ මේ ගතිය දැක්කේ පාවොක්හයිඩෝ පාවොක්හයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ලංකාවේ දකින්න ඕනම කෙනෙක් දකින්නට මට හිතෙන්නේ මේ මනුස්සයන දසපාරමිතා පිටිස්සෙක්. වෙන කොහෙම රටකවත් නේ කරන්නේ. එක්ක සල්ලි තියෙනවා අපනයි සකතිය. අනික නැතෝ උලාපක ජීවත් වෙන්නේ සල්ලිට. දැන් අපි මෙතන විලා යනවා හිතන් දගෙනකොට පිටත් පුරළුව පුරළුව ඒ වගේ ස්වාමීන් වහන්සේගෙන් ආටි සාක්ෂි ඒ සාක්ෂියක් වෙනවා ඒ රටේ මිනිස්සුන්ට කවුරු ජනාධිපතිතුවත් කරක් නැහැ කන්න පොන්ට ඇස්ති වෙන්න තියෙන කිසියම් දෙයක අඩුවක් ඉන්න ඉන්න පුළුවන් අපි ගිහිල්ලා ඉන්න ස්වාමීන් වහන්සේයන් පිටපාසෙත් පදිමු ඒ කියන සිටියා පුරළුව කියන්නේ කියන්නේ හීරලුව රවුව හර කපා ගහ හදවු ගලක් හිතා ගන්නකො හීරලු ඒ බෑන්ට් එක දැකපුවාම ඒ බෑන්ට් එක දිගේ ඇත්තම ගානක් යන ඔක්කොම හදලා තියෙන හීරලු. ඔක්කොලත් පැවිදි වෙලා හීරු අරපල්ලා පුරු හීරලු වැදපල්ලා. ඕන්නේ ඒවා වෙන්නේ. මම කියන්නේ මේ දානයක් සීලයක් කියන එක එක පුද්ගලයෙක් එක තැනක කෙරුවට මේ සිත්ති වෙන සිත්ති ධාමයක ප්‍රතිඵලයක්. ඒකේ තියෙන ගුණානිසංශ තේරෙන්න පළවෙනි දානසි තේරෙන්නේ නැහැ. පළවෙනි හිල් දකපු දාසි තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ අකෝ මෙච්චර සීතිස්පන්ද මෙච්චර කල් දානයක් දෙන්න පුළුවන් උනේ මොන තරම් යෝගයක්ද කියලා හිතන්න. මෙච්චර කාලයක් පිටර සිල් රැකගෙන ඉන්න පුළුවන් උනේ මොකද සිල් සිල් කැටනවා කියන්නේ පිළිබිම්මන් නැත්තක් කැඩෙනවා වගේ. ඉරියල් බබුවක් පෙත්තක් කපනවා වගේ වැඩක් නේ. රහිනවා කියන්නේ. ඊට පස්සේ තේරෙනවානේ ඊට පස්සේ ආයේ සීලයක් කැඩුණා. හදන හදනවා කියන කච්චර අමාරු නෑ කියලා. මම මේ ළඟදී කිව්ව සාකච්ඡාවක් කිව්ව මට ඒක පස්සේ තේරුණා ඒක පස්සුව වැරදි කියලා. ඒක නා මේ කියනවා හිත පිට යනවලු හිත පිට යනවලු හිත පිට යනවා. ඉතින් කියන්නේ හැම සැරේම ආපහු එනවනේ. ඔය තේරුම් ගන්නේ අවුරුදු 7 දවස් 7 භාවනා 7ක් විතර කරපුවාමනේ. හිත පිට යන්නේ හැම සැරේම ආපහු එනවා. ඊට පස්සේ දවස් කිව්වොත් එහෙම හිත පිට යnderලා එන හැටි බලපන් කියලා. ඒක හිත යන පිට යන එකට සතුටු වෙන්න එපා. ඒක මං කිව්වා හිත පිට යන එකත් කාලයක් යනකොට මෙල්ල වෙලා ඉතින් යනවා වගේම එනවා. ඒක නිසා බල පිල්ලන්ටයි දැන් කොච්චර කාලයක් කරලා තියෙනවද බලපන් රිට්‍රීට් දවස් හතේ වුණා මොනවාක් හිත දැකලිනේ දැන් සිල්පදයක් කඩලා බලපන් ආයෝක හැදෙන්න. ඇත්ත විශ්වාසයක වැරදි. කියන්නේ තින් සිල්පදයක් කැඩිච්ච වෙලාවක බලපන්. බය වෙන්න එපා පාපෝ හැදෙනවා. දැන් අපි ඉන්නේ සීලපද නෙමෙයි. රැතුනට නැගිටිනවා. මම කියුනේ සිල්පදයක් කඩලා බලපන් කියලා. ඒක ටිකක් හැබැයි ඒක කියවෙච්චක් නෙවෙයි. කැඩුනට බය වෙන්න. සමාජයේ තිබිලා කැඩුනට අපේකට බය වෙන්න. මොකද හේතුව අපි ඉන්න පරිසරයේ ඉන්න බෑ සමාජිය නැතුව. ටික දවසකින් සමාජිය එනවා. ඕනේ බරපතල ලෙඩක් කියන්නේ. මොකුත් නෑ ඇතුම් බහැපු ලෙඩක් කියලා. ඒ භාවනා කරන යනකම ඒක පිළියම් ටිකක් කරන්න ඕනේ. කිසිම ලෙඩ වෙයි වෙනවා. අවුරුදු 7කට වැඩි ලෙඩක් තියෙනවා ඒක අමු නැත්තම්. මොකද අවුරුදු 7කට ශරීරය අලුත් වෙනවා. ඒක අලුතෙන් එන එකට සනීප වෙන එකට දෙන්න දෙන්නේ නැත්නම් මේ ආකාරයේ තියෙන රිසි තියෙන කැරක්ටර් කැදරකම්. ඒ තමයි ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා කියන්නේ. උඹට ලෙඩ සනීප කරන්න ඕන නම් මෙන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සත්හාට වෙන බව දුකට වේදාන. වෙන පිසිදු මේ මාර්ගයේ කරපන් උඹට හැබැයි තේරෙන්න මේ සමීපේ ආවේ ධර්මයෙන් කියලා තේරෙන්න නම් කල්යන. එතකන් ඉතින් කල්යාණ මිත්‍ර ඇසු කරන්න ඕනේ කල්යාණ මිත්‍රයේ කියවෙන්නේ. ඒකයි මම ඥානාරම්භ සංසේ ගරු කරන්නේ. ඒකයි පන්ති සංසේ ගරු කරන්නේ කියන්නේ හැබැයි නියෝජනය වෙනවා. ඒක එක්ස්ටෙම්ප්ලිෆයි. මේ ගත කරන ජීවිතයේ තියෙන විශ්වාසය. ඒකට තේරෙනවා ඒකේ එන ඇබ්සෝබ් කරන එකක් මිසක් මනසෙන් මනසට ටෙලිපතික් සිස්ටම් එකෙන් එන එකක් නිසා තමයි පින් කැටේට දාලා මෙච්චර පින් කෙරුවා රකයි මේකයි කියලා ගණන් කීලක් නෙවෙයි. ඉතින් අන්නේ දේ කරනකොට තමන්ගේ සේනාසනයක් හැදුවට ඒක බහුසුතයක් බහුසුතයකට ඒක යොදවීමේ අපිට චෛත්‍යක කොටක ලැබුවා වගේ කුතු පිළිමයක් හදලා නේත්‍ර තිබ්බා වගේ ස්ථානට පුදුමාකාර බලයක් ඇති ඒක දානපතිය නැතු කරන්නත් බෑ දානපතිය විතරක් කරන්නත් බෑ සීලවන්තයාට බෞද්ධයාට නැතුව තනියම කරගන්න බෑ මොකද එයාට ඒව යන්නේ නැහැ. බෑ එයා නැතුව මේක අසිරි ගැන්නේ. ඒ අසිරි ගැන්නේනකොට වාසයෙත්ත බෞසුතේ. පපංච විවරේ යෝනේ කෛරා. පපංච කියලා කියන ජල ප්‍රවාහයට ජල වෝට පොඩි එකට. මේ අවශ්‍ය තැන්වල ලැබු පොකුණු සකස් කළා. ඒක කරන්නේ මොකද ඒ වැක්තියා බලනකොට පුදුමාකාර හිතේ සාන්තිකත්වයක් එනවා. ඕස්ට්‍රේලියාවල හරි ඇමරිකාවල හරි ගියක් ගන්න ගිහිල්ලා වස්තුවකටක් ළඟ ගන්න ගියොත් තුන් ගුණයක් ගන්න. දැන් ඇඟිල්ලෙන් ඉස්සලා මෙහෙම කළා වස්තුව බලන්න පුළුවන් නම් ඒත් දෙගුණයක් ගන්න. මොකද ඒ තරම් ජලකඩවල තියෙන කුතුමාකාර ගතිය. ඒ නිසා කියන්නේ ශක්තිචරිත කෙනෙක් හකුනොත් ශක්තිචරිත කෙනෙක් කියනවා ශක්තිචරිතයන්ට පොදෙව් 700ක රජ වෙයි. අර්ථ ජීව මහත් ජීවිතය. 700 රාජධානි 700ක් තියෙනවා. ඒ 700 හැම එකේම අන්තපුර ස්ත්‍රීන් 700ක්. අත්සේනාව අත්සේනාව 700 700 වැව් පොකුණු 700ක්. ඒකෙන් තමයි අර අර සිටියා වැක්කා තියෙන්නේ. මේ වැව්ගති රාජ්‍ය කියලා කියන්නේ ඒක නෙමෙයි මත. ඒකේ තියෙනවා පුදුමාකාර ගතියක්. ඒක අපිට තේරෙන්නේ නැහැ හැබැයි බුද්ධි විදියට. ඒකල කියනවා දුක්ඛේ සංකමනාංච සමතල ගොරෝසු තැන් තියෙනවා මට්ටම් කරලා සක්මන් හදලා. මේ සක්මනේ සාමාන්‍ය සෙන් බුද්ධ ධර්මයේ සක්මන කියලා කියන්නේ ජලකඩකට තමයි ඒක වැලිය අඳින්නේ වතුර මැන්ට තියෙන ගල වතුර වගේ කියන්නේ. ඒක වටේට දැලෙන් දැලෙන් වැලිය අඳිනවා ජල තරංගයක්. ඒක හදන්නේ ජනේලයට කොපමණ එහා පැත්තේ පේ. එතකොට නිකන් පේන්නේ Taman සුදු පාට තිබුණාට මැත්ත අතු ගාලා ගත්තට පස්සේ දවස් දවස් පැටර්න් වෙනස් කරනවා වතුරක්. ඒ කියන්නේ කුංචි ඇලියන්ස් එකතු වෙච්චාම ඕනේ හැඩයක් ගන්න පුළුවන් වතුරන්සු වගේ. ඉතින් ඒව තමයි මේවට කියන්නේ ආකිටෙක්චර් කියලා. ආකිටෙක්චර් කියන්නේ ඉන්ඩෝ අවුට් අවුට්ෝ ඉන් කිය. ඒ කියන්නේ ගේ ඇතුලේ කැලයක් පවනවා. කැලයක් මැද ගයක් හදනවා. ඉතින් නර රාජධානි ගයක් හදුවා කොන්ක්‍රීට් වනාන්තරේ ගයක් හදුවා වගේ නෙවෙයි. බව දන්නවා මේ කතාව. දැන් දන්න චාර්ටර් ටාගට් එකලා ඔක්කොමලා දන්නවා. ඒක හක්මැටි කියලා ගයක් හදනවා. ඒගොල්ලෝ ඉන්න කැලේකට මොනවක්වත් කරන්නේ නැතුව කියලා මට කූටාරාවක් අටව ගන්න නැත්නම් අත්කාලයක් අහගන්නවා ඉන්නවා ඉතින් ඔය මේ මට මතක නැහැ ඒ ඒ හැටි අද වූ ඔය සාවාහික ඔය අර හරි කණ්ඩලොක් වියදම් කර ප්‍රමාණයේදී අදන්තිගේ කම්පැනි කරාට කන්ස්ට්‍රක්ෂන් බංගස්ථාන වෙලා ඌ මේ හදනවා මේ කරනවා කඩපු එකටවත් ගෙවලා හදලා තියෙන්නේ මොකද්ද? ඕන කෙනෙකුට ගියාම නිකන් කැලේට ගියා වගේ වෙන. ඇයි එන ගණන්? 5 star. හොටෙල් එක. තියෙන්නේ පරිසරේ. ඉතින් ඒකට තියෙන්න ඕනේ අර ඒස්තටික් ගතියක්. ඒ පරිසරයට අනුගතද. නෑ ඊය ඉතුරුවෙත් කොහෙද ඇවිල්ලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වීඩියෝ කරන්න කියපා. වීඩියෝ කරලා අපි හයක් කරමු කියලා හිතේ හතක් කරා. හත කෙරුවේ රත්න සීනාර මානකරයක් තියෙන ඕක කැලේ මත මා වින්දෝල මම දැන් මම මොකක්ද කියන්නේ මාතෘකාව කියලා. දැන් සත්‍ය සහ ස්වභාව ධර්ම ගැන කතා කරා. පේන්නේ නැහැ මාව. මම අර කැලේ මැද තියලා පස්සේ බංකු දෙකක් තියෙන ඉස්තුවම. කුසල ඇවිල්ලා ෆොටෝ අරගෙන කෙලව ස්වභාව මංකෝ තාවිසම් කියන්නේ ඕකයි. තාවිසම් කියන්නේ ස්වභාවයට අනු හැඩ ගැහියන කොට. ඔටෝන විදිහට යාකන්ෂන් කරන ස්වභාව ධර්ම හැඩ කරන්න යන්න එපා. උඹ හැඩ ගැහියා. ඒක පරිසරය හදන්න තමයි සක්කම සංක්‍රමණ තියෙන්න ඕනේ වැව් සතාක තියෙන්න ඕනේ තේනාසන තියෙන්න ඕනේ ඒ ඒ ටික සකස් කරලා දෙනකොට දාන කතාවේ අවසාන කෙලවර තමයි දෙන අත්පත්‍යාව. සබ්බත් දාන. ඒ සබ්බත් දාන දෙන්න ආකිටෙක් කෙනෙක් හය කළ කරන්න බෑ. Taman දැනගන්න ඕනේ මෙතන ඉන්න බෞද්ධ කෙනෙක් මේ මේකට අවශ්‍ය කරන මේ අඩුම කොඩුම ටික. ඒක දෙන්න එපා ආකිටෙක්ට. ඒකල ආකිටෙක්ටත් භාවනා කරන්න බෑ. ඉතින් ඒ ටික තමයි හැදෙන්නේ. ඒත් අපි අංග සම්පූර්ණ නැහැ. ඒක වෙනවනේ ස්වර්ණ දිසායතාවට ගියාම ජේතවනාරාමයට ගියාම ඇති වෙන විවේකේ. තෝ කලාවකට සෝපාවකට තේනස්සම් ප්‍රසවකුල්ලමට හරි ගියාම ඒ තියෙන ගතිය. ඒක ගන්න අවුරුදු 100කට අපි ඊට මේ අපි ගිය දවස් පෙරදැනින්නේ. පෙරද ගියා ඔය ආවට පස්සේ ගියාම මොකද යන්න හිතෙන්නේ නැහැ. මේක එළියට කොහොමද කච්චන්නේ හිතෙන්නේ. ඔහේ ඉන්න ඇතුළට. අපි එකිනෙකාට කතා කරන්නේවත් නැහැ. කතා කරනවා ඉතින් සිවිලි ආමරෝතිය සිවිලි ආමරෝගේ ඇස්නේ ඒ කතා කරනවා නැත්තම් පැත්තේ ඉති ඇත්තට කොහේ පප්ප මේක කීදාක් නාන්න විශ්කර්මන්ති පැත්තක තියන්නකෝ කීදාක් නාන්න ඇද්ද කියේ අවුරුදු කොච්චර ගාණක් ඉතින් ඒව මේව ඇවිල්ලා තියෙන්නේ නිකන් දෙයියෝ දුන්නා මං කෑවා කියලා නෙවෙයිනේ මොකක්ද මේකේ ධර්මතාවයක් තියෙනවා ඉතින් මම සමහර වෙලාවට කියනවා තමයි ඒක ඇත්තටම මේකෙන් එන එකක් මෙරකල් පිටකින් ආපු එකක් ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේට මම වැඩ කර අවුරුදු 3ක් විතර වැඩක් කරලා යනකොට සාපණ්ඩිත ස්වාමීන් අපිට අක්කර 31ක් දීලා කිව්වා තනිකර අඹ වත්තක් එක්ස්පෝට් ලෙවල් එකේ අපි හතර දිනේ දාලා කරගෙන ගියා. කරන ඇනලාදී මම මාස්ටර් ප්ලෑන් එක අතීත පටන් ගත්තා. මම තාත්ත මාස්ටර් ප්ලෑන් එකක් නැහැ. පළවෙනි රැස්වීම තියෙන දවසේ වෙනකොට ඇමරිකාවේ කට්ටිය ඇවිල්ලා කියා පන් කරා. එතකොට අපි ඒකට ඕනේ ෆීචර්ස් ටික හදලා ඉවරයි. දව් පහක් කපන්න හදලා දව් කපලක් තියෙනවා. සීනාසන ටිකක් හදලා මේක ඇක්ටිව් සෝන් මේක සයිලන්ට් සෝන් කියලා දාලා දැන් මම හෙට යනවා ලංකාව. මාවපත් කරා චීෆ් කෝඩිනේටර් ඒ වගේම මාස්ටර් ප්ලෑන්. ඒකට සායත කියනවා ආරකට ඇවිල්ලාකෝ ඇමරිකන් කට්ටිය ඇවිල්ලා කියනවා මම නම් එනකොට මේක වැඩ වෙලා ඉවරයි. ටීචර්ස් ටික හදලා ඉවරයි. ඒකවල සායත වහනවා හිතන්නේ කොහොමද කියන්නේ හතර දිනාගේ දක්ෂ. නේ නේ හතර දිනාගේ දක්ෂකම නෙවෙයි. අපි උඹලා එකතු වෙලා උඹලා ඇමරිකාවේ මේ කට්ටිය ලංකාවේ මේකත් යුතුනේ සංසාරේ යන්න කියලා මේ ආත්මේ විතරයි විපස්සනාක් තියෙන්නේ. අනික හැම ආත්මනම කරලා තියෙන සික්කන් දාන සීල භාවනා සමත. දැන් විපස්සනා කරන්නේ ඒ නිසා අපි අතර හැකියාවල් අපේ අතර තියෙන දක්ෂකම් වෙනස් දෙයක් නැහැ. හැබැයි නිවනට යමුනේ මේ සැරේ විතරයි කියනවා. ඒක නිසා ඒකේ ශක්තිය ඔයකී මේවත් මගේවත් එකක් නෙවෙයි අපි ඉතින් පාටිස්ත්‍රාන්තික ශක්තිය කියලානේ නෑ මේ විපස්සනාට ගියාට පස්සේ මේක ටක් ගාලා ඇතුලේ වීසි දලක් විසි කරලා ඇදලා ගන්නවා වගේ රොක්කලා එනවා ඒක ඉතින් ඇත්තටම පෙරපිනත් හැටි අලුත් කතියක් තනක් තියෙන අක්කට දැක ගන්න පුළුවන් මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන් මේ සෑහෙන ඥාන විවේකී මේක තියා බලන්න නැත්තම් තේින්නේ මේ පරණ ඒ ටීම් එකේ ගත්තීම ගහකා දින දින යනවා කියලා. පී ටීම් එකට තනක් නැහැ, සී ටීම් එකට තනක් නැහැ. මාත් අවුරුදු 26 වෙනකන් කවදාකවත් හිතුවේ නෑ ආගමනුකූල ධර්මානුකූල සදාචාර ජීවිතයක් ගැන හිතුවේ නෑ. පොලුකමනේ. ඒක දෝෂයක් නෑ කියලා ධම්මික අහමුදුස්ස ওই වයසේ පිස්සු කෙන්න තමයි මම කවුද නැත්නම් පිස්සු කෙන්නේ පිස්සු කෙන්නේ නැත්තම් අප්සෙට් කියලා. මොකද රැක්කාල රැක්ක ගන්න බැරුව ගෙදර යනවනේ කොල්ලෝ. රැක් කරන එක විඳ ගන්න බැරුව ගෙදර යනවා. ඉතින් මට කිව්ව මාත්‍ර මොටර් කැම්පස් එකේ කියලා බණක් කියන්නේ කියලා රැක් කරන්න එපා කියලා. මම කෝ උළුවන් තරම් රැක් කරපන්. දැඩි එක පළච්චාවකට. රිජිස්ටර් කතා කරලා කියනවා මොනවද ඔකුවන්ස කියන්නේ මේ අවුරුද්දේ 105ක් රැක්කාර රැක් කරගන්නකෝ කියලා එන්ඩි ටික රැක් කරන්නේ. නුවන්චෝ ගන්නේ මං කෝ ඔය අකුණ්ඩ ඩිග්‍රියක් තියලා පාට දාලා වැඩක් නැහැ. ඌකොත් කණ්ඩ බෑ. මට රැක් කරනකොට මම එන බූසියක් තිබ්බ කොණ්ඩේ උඩු බැලියෙන් අතර පියන්න කියලා මෙතන තට්ට පෑදෙනකම් පින්නවා. අම්මා බැන්නා මෙච්චර කරලා කොල්ලෙක් හදලා යුනිවර්සිටි අරපුවම මුන්ට දෙන වද කියලා. ඉතින් ඊට පස්සේ දැන් උන් තමයි අතර මේ වගේ වැඩවලට මට උදව් කරන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට ඉතින් මූණ දෙන්න එපායි. අපි මහාන කරන්න ගත්ත ගමන් ඒකට තේනවා මේ ටික ඔක්කොම අතු ගාපන්, පඩික්කන් ඔක්කොම හොදපන්, සිගිලියක් හොදපන්, ඔක්කොම කරා අරු බලන යකෝ මේ මහාන වෙන්නයි ළමයි මුංගේ පඩික්කන් හොදන්න අපිට මේ මේ අතු ගන්න හැමදාම සෝයාජයක් අතු ගන්න. දැන් බලන්න. අපි දැක්කලා තමයි යන්නේ. අපි ටැක් කළා තමයි ගන්නෙ. ඒක කරන්නම කියලා තියෙන උදේ ගන්න. අපි නිස්සාරණේ කරනකොට සමහර කට්ටිය ටික කාලෙම පැවිදිලා ගියා. ඊපස්සේ විනීසාන්තර ගිහිල්ලා කිව්වා. අපි දැන් ඉන්න බාක් වෙනවා. විශේෂව ධම්මජීව පැවිදි කරන්න ගත්තොත් අවුරුද්දක්වත් රැක කරනවා. එක දිගට අවුරුද්දක් තියාගෙන ගන්න තියෙන ඔක්කොම වැඩ ටික ගන්න. නැත්නම් අපිනේ කරන්නේ. ඊට පස්සේ ඉන්නවනම් ඉතින්. ඒක තමයි රැක් කරන එක තියෙන මම කියන්නේ. මම රැක් කරනවා කියන්නේ අනුමත කරන්න හන්නේ කියන ග්‍රේමේ මක්. අපි යම් ප්‍රමාණයක් මේ ලස්සන වැඩක් වෙනකොට ඒක දිහා බලලා ඒක තේරුම් ගන්නවයි කියන එක උත්තර රැක්කාපු කෙනෙකුගේ ඉස්පැති. නැති කෙනෙකුට තේරෙන්නේ මේව නිකන් ඉබේ හිත වෙනවගේ නෙවෙයි. සල්ලිත් හම්බ වෙනවා, අරයත් උදව් කරනවා, මෙයත් උදව් කරනවා, ශ්‍රමයත් ලැබෙනවා, ඩිසයින් එකත් හම්බ වෙනවා, ඔක්කොම වෙනවා. ඒක නෑ. ඒතුළ තියෙනවා පොඩි සංවිධානයක්. ඒක දකින්න බෑනේ. ඒක දකින්න ඒකට පිළිගෙන එන කෙනා පෙර ආත්ම නැති වෙන්න පුළුවන්. දැන් මේ ආත්මය එකතු කරනවා මොකක්ද කුසලතාව. දැන් ඉස්සන්නේ අවුරුදු 60කට කිසි වෙන්න එනවා. බලන්න ඒකට කී දහහකට පාර හම්බුනා කියලා ධර්ම ශික්ෂාම උගහක් දෙහිල්ලේ. අද වුණත් වරස්මන්ස් ඔෆ් ශ්‍රී ලංකා කියන පොත දිහා බලලා ඒක චරිත ලියලා තියෙන අවුරුදු 50කට ඉස්සර. කියලා තියෙනවා මේ වගේ ඈත දැකලා සංඝයා වහන්සේලා ටික පුරුදු කරන්න හසු යෝගාසම සංස්ථා වගේ මේ වගේ එව්වා එදා මෙච්චර වියදම් කරනකොට කාටවත් තේරුනේ නැහැනේ මෙච්චර මොකටද කියලා. සම්මුදෙන් හාමුදුරන්ට තේරුණෙත් නැහැ. තේරුණ නැහැ කියන්නේ බෑ වීදම් කරා. නමුත් බලන්න දැන් මේක නැගලා නැගලා යන හැටි ඥානරම් සංස් වගේ කෙනෙක් ඇති වෙච්ච හැටි ඉවතියා බලනකොට පේනවා මේ කොසල් කච්චිකව අහුව ප්‍රශ්නෙම තමයි. ඒ තානේ තීමේ එන්නේ එන්නේ රිෆයින්. රිෆයින් වෙලාගේ අන්තිම එක තමයි මේ. ඊට පස්සේ ඒකේ වැඩේ ඉන්න උතුමන් වහන්සේලාගේ ගුණ ඒකත් දානේ අන්තපත්ත. ඒව ආයේ රීඉන්වෙස්ට් කරන දාන ප්‍රතිකරණ. අය කියලා කියන්නේ මේ වගේ වැඩේ යන්න ඕනේ කියන නිසා මං හිතාගත්තා කවුරු හරි එහෙම පිනක් කරන්න හදනවා නම් කවුරු කරන්න යනවා නම් ඒ මනුස්සයා හොඳ නැති වෙන්න පුළුවන් තානෙත් හොඳ නැති වෙන්න පුළුවන් වෙලාවත් හොඳ නැති වෙන්න පුළුවන් හැබැයි ශාසනික පැත්තෙන් අපි යන්න පුළුවන් නැත්නම් මේක ඔක්කොම වැටිලා යනවනේ චන මහන්සිලා කරන එකේ ඒකට අපිටත් යම් යම් ප්‍රමාණයකින් ටිකක් දුෂ්කරතා එයි ඒක විතරනේ කියන්නේ ඉතුරු වෙන්නේ අක්ක අපි මුල් කාර්යය මේ මේ තිබ්බ කියලා ඉතින් ඒක නැතුව සැප පරම්පරාවල උපදින දරුවෝ ඒක කොච්චර කාලා කන්නේද කියලා බලන්න. නිලෝ දෙයක් උන්ට තේරෙන්නේ නැහැ. අයි ඉස්සර පස්සට ඔක්කොම දීලා අලියන්දුර හැන්ද ඇදුර දීලා දරුවා හදනවා. උන්ට දුක තේරෙන්නේ. ඌ අන්තිමට අම්මලා තාත්තලා ගහනවා. ආණ්ඩුවට ගහනවා. ඉස්කෝලේට ගහනවා. ආ පාන්නත් එක රණ්ඩු කරනවා. ඒ දෙන්න ඕනේ දුක ඒ දුක් කියන එක මෙහෙම මම මේ අදහස් කරන්නේ හොඳ වැඩක් කරනකොට ඒකේ මනුස්සයා කම කෑම කොච්චර කාගෙන දයන්නේ කියන්නේ කුණාද කියන එක තේරෙන්න එයාටත් තියෙන්න ඕනේ මේ ගියාත්ම තෙරපිට නැත්නම් මේ ආත්මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ දිට්ඨිංච අනුකෝගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා එකක් තියෙනවා. ඒක තියෙන પરම්පරාවක් නම් දැන් හැදෙනවා කියලා මම මේ වෙලාවේ සුබ පණිවිඩයක් කිව්වා. ඒ දැක්ම තියෙන සුබ પરම්පරාවක් හැදෙනවා මේක. ඉස්කෝලවල දැනෙන පිරිසකට කාරණා කියපුවාම තේරුම් ගන්න කතියක්. අනිත් උග ඇමරිකාවේ තියෙනවා big small ද මොකද්ද කියලා වැඩ කරනවා. ඔය පුංචිම කියන දක්ෂ දරුවෝ වෙනලා ප්‍රසිද්ධ වේදිකාවල ඒ දක්ෂ ඉදිරිපත් කරනවා. මොකද? big shots. big shots තණ්ඩන්නේ ඒ මනසත් හරිම දක්ෂයි. ඒ පොඩි උන් දෙන්නාට පස්සේ ප්‍රශ්නයක්. උත්තර දෙන්න හැටි රැකිලීමක් නැතුව පැංගිරි ගැටියට හුරතලේට හිතන කොහොමද දැනගත්තේ කියලා. මේ අපි මේ පොත් ගණන් කියවල දන්න දේවල් ඒකත් දන්නවා. ඕන ප්‍රශ්නයක් දැම්මොත් ටක් ගන්න උත්තර. මම හිතන්නේ ඒක තියෙන්න ඇති ඒක එක්ස්ප්ලෝර් කරේනේ. දැන් ওই සතියෙම ආවට පස්සේ එළමෙන්ට සති ක්‍රීඩා දැම්මට පස්සේ සක්මනට දැම්මට පස්සේ භාවනා කරන්න දන්නේ හැබැයි භාවනාව මේ මේ විපස්සනාවතේ මම ගිහලා මිනිස්සුගල එක දවසයි තිබුණේ රිට්‍රීට් එකට ඉස්සලා ඔක්කොම જાති වැඩි දෙයි මැස්සාත් පොඩි උන් ඔක්කොම දාලා ඉතින් මට තියෙන ප්‍රයත්නක හතරක් විතරම් පස්සේ මම පොඩි උන් ටික දාලා ලනු කැල්ලක් හොයාගෙනම ගිහිල්ලා ඉස්සරහට පස්සට ලක්මක් කරලා ඇස් දෙක වහගෙන ලක්මක් කරලා දැන් මුළු ටීම් එකම ආවා. ඒකට නාකිත් ඇවිල්ලා ප්‍රතිපද ලක්මගෙන අරීම කරලා ඉන්නකොට අපි 50කට ඉඳන්දාරියෙක් මලකට ඇවිල්ලා ගෙව්වා. පාත් මේකේ ධර්මයේ කොහෙද තියෙන්නේ? උඩ තේරෙන්නේ නැහැ මේක. මම කොහොමද දන්නේ ධර්මේ නෙවෙයි. මේක තමයි ධර්මයේ කියන්නේ. ඕක බලාගන්න. පොඩියොම් පස්සේ පස්සේ රක්ම කරනකොට උන් hina වෙනකොට අර මනුස්සයාට තේරෙන්නේ නැහැ. හිතන ධර්මය කියලා කියන්නේ අත් දෙක ඇස් දෙක වහගෙන බිම්බලාගෙන අතත් ටික අතත් ධානය ඉන්න එක. නමුත් අර පොඩි උන්ට ඒ විදිහට කියලා දුන්නාම උන් දවසකට අපිට කියලා දෙනවා. ඉන්න ඕනේ මේකයි කියන්නේ. ඉතින් අන්න ඒ වගේ යුගයකට තමයි මේ සතියේ තියෙන විවෘතභාවය. සතිය දානට අදාළ වෙන්නෙත් නැහැ, සීලයට අදාළ වෙන්නෙත් නැහැ, සමාජයට අදාළ වෙන්නෙත් නැහැ. හැබැයි සතියෙන් තොර මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ සත්‍ය ස්වභාවිකද කියන අහලා ප්‍රශ්නට මම විනාඩි 4ක වීඩියෝ එකක් කරා. මොකද සත්‍ය ස්වභාවික නැත්තේ ස්වභාවයෙන් සත්‍ය මතේ නෑ. කවුරු හරි කියලා දෙන්නෝනේ. මොකද හේතුව සත්‍යයෙන් වැඩක් කරලා ජයගත්තට පස්සේ ඒ වගේ හිතන එක සත්‍යයෙන් හරි කියයි. ඊරියෙන් හරි කියයි. සමාධියෙන් හරි කියයි. ප්‍රඥාවෙන් හරි කියයි. මේ සත්‍ය නිසා මේක හරි කියලා දැනගන්න සම්මා සම්බුද්ධත්වයට ලබන්න ඕනේ කියලා ඥාන කොටසක්. මට මේ හරියේ සත්‍ය නිසාමයි ඔය සත්‍තාව කුඹලගෙන. සෝබනකා. වීර්ය පොඩි දාන්න. සමාධි ප්‍රඥා පැත්තක කැදී කියලා තින්නේ සතියෙන් කිසිම කෙනෙක් ඒ තමන්ට හරියට කීයක හරියේ සතිය නිසා කියන එක දන්නේ නැතිකම තමයි අරිතිය. එයා අනික් දේවල් වලට හේතු කර. සත්‍ය කවදාවත් නැහැ. තමන්ගේ වැඩේ තමන් කරගෙන යනවා. හැබැයි ඥානපෝණි කාමර භයානක දෙයක් කියලා තියෙනවා. සතිය කොයි වෙලාවකරි මූලාසනේ තවොත් බස් කණ්ඩරම් බෑයි කියලා තියෙනවා ඉස්පස්සේ ආයෙ. ඌ යන්නේ මූලාසනේ තිල්ලලා ඡන්දි ඉල්ලලා පැත්තකටලා ඉන්නවා තමයි මේක කරන්න වට්ටුකම් මේක කරන්න කියලා දුන්නනේ ආයෙ පස්සට. කෑගෙට කපල්ලාය කියලා මුත්තාපන් සමන් කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ ගැතියක් සත්‍යයි. නමුත් මේ ලංකාවේ පුතාලේ මේක පිළිුණේ කොතනද කියලා හොයන්න. මෙච්චර අනුරාධපුරයෙන් හදපු ලංකාවේ මේ සතිය නැති වෙච්ච හැටි ඊට පස්සේ ඥානකොණ සාමයේ සත්‍ය ඵලමයිනයක් මහචිසාරි ස්වාමීන් මේ විපස්සනාවත් නිසා සින්දු ධර්මමත් එක්ක අපිට උදව් වුණා ශ්‍රාවිත මහායානෙ මුත් අපි උත්තර ගන්නවා මේ ඔක්කොගෙන් මේ සතියෙන් මේ කරන වැඩේ ගත්තාම මේ වගේ සූත්‍රකින් ගන්න ගොඩාක් කරුණු තියෙනවා මොකද අපි බලන්නේ සම්පූර්ණ වෙනස් ප්‍රශ්න දිහා බලන්නේ වෙන පැත්තකයි එතකොට පේනවා දැන් තමයි අපිත් හොඳ වැඩ කරලා තියෙනවා හැබැයි හොඳ වැඩි නම්බුව දීලා තියෙන්නේ කරපු කෙනාට නේ. ඇට්‍රිබියුෂන් එක වැරදි. සතිය එහෙම එකක් නෑ. සතිය අන්ඇචීව්. කවදාකවත් ඇචීව් කරන්නේ නෑ. ඒ වගේ නම් ජජ්. කිසිම දෙයක් තීතු කරන්නේ. ඒ වගේම සස්පෙන්ඩඩ් ලිස්ට්. තමන්ගේ තීතු කිසි විලාක ප්‍රකාශ කරනවා. කර බලින්න. දන්නා මේකයි තීන්දුව කියලා. කෙලි කරන්නේ. ගහපා දෙන්න යන්නේ අන්තිමට කියන ඔක තමයි පස්සේ අපිත් එක බෑ කිව්වේ කියලා පස්සේ කියන. අන්නේ gati ටික තියෙනවා නම් සතියේට ඔය ප්‍රසිද්ධ වුණාට එයාට ඒ කඩුගස්ථාන විත්තල බොත්තක් නැති වුණාට සතිය වැඩි කරන හැබැයි වචිනාකම තියෙන්නේ මම මේකෙන් හමාර කරන පණ මේක කෙරෙන්නේ සතියෙන් කියලා අපීතව කියන තරම් කපටාන සුද්ධ වෙනවා නම් එනාට ආයේ වෙනම නිවනක් රකින්න ඕනේ නැහැ දැනටමත් තමන්ගේ කරපු පෙරපි පෑදිලා ඉතිරියට යනවා ඒ අනුව අපි අද දවසේ ධර්ම දේශනාව විශ්වක සූත්‍ර 37 සූත්‍රය අනුව සමාප්ත කරනවා අහගෙන හිටපු සියලු දෙනාට ප්‍රතිින්